දැන් මේ තියෙන පාර්ලිමේන්තුව තමන්ගේ ආයු කාලයේ අවසාන කාලයේ ගමන් කරමින් ඒකම නව පාර්ලිමේන්තුවක් ඇතිවීම පිළිබඳව කවුරුත් බලාගෙන ඉන්නේ. එහෙමනම් වෙන්න ඕනේ මොකක්ද? මේ මියදෙමින් යන පාර්ලිමේන්තුවක ඉන්න අගමැති විපක්ෂ නායකයි එකතු වෙලා නියෝජිතයෝ නම් කරන එකද සුදුසු? නැත්නම් මේ කෙටි කාලයක් පොඩ්ඩක් ඉවසලා මොකද 19 වෙනි සංශෝධනයේ තියෙනවා ඒක ක්‍රියාත්මක වෙනකන් අර පරණ ක්‍රමේ වළංගුයි කියලා. එතකොට මේ කෙටි කාලය ඒ විදිහට ගිහිල්ලා අලුත් පාර්ලිමේන්තුවේ අලුත් අගමැති අලුත් විපක්ෂ නායක මේ දෙන්න එකට එකතු වෙලා නේද මේ මේ පස් දෙනා හෝ හය දෙනා හෝ කී කෙනා හරි නම් කරන්න ඕනේ. කවුද දන්නේ ඊළඟ පාර්ලිමේන්තු ඡන්දේ මේ අගමැතිතුමා අගමැතිද කියලා? කවුද දන්නේ ඊළඟ පාර්ලිමේන්තු ඡන්දේ මේ විපක්ෂ නායකතුමාද විපක්ෂ නායක කියලා? සමහරලාට මේ අගමැතිතුමා විපක්ෂ නායක වෙන්න පුළුවන්.